ඒ අනුව අපි කතා කරපු දේවල් ඉතා කෙටියෙන් හැමදාම මතක් කරනවා මොනවද අපි කතා කරේ කියලා මේ වෙනකන් මේ ටික අපි ටිකක් වේගෙන් කියාගෙන යනවා මොකද අපේ පුතාලා දන්න හින්දා දැනට දැනගත්ත අය කරගෙන යන අය වැඩපිළිවෙල කරගෙන යන අය ඒක නිවැරදි කරගන්න මේ කියන දේවල් ටික ඒක රාශි කරගන්න ඕනේ අනිත් අයට ඒ කලින් අපි කියපු දේවල් හොයාගෙන අහන්නත් පුළුවන් එහෙම නැත්නම් මේකෙන්වත් යමක් තේරුම් ගන්න සමහර පුළුවන් වෙයි අපි අපේ දරුවන්ට කයින්ම කිව්වේ අරමුණක් ඇති කරගන්න කියලා ජීවිත අරමුණක් නැත්නම් ඒ ජීවිතය හුළඟ යන කොලයක් වගේ කියලා. එතකොට අරමුණක් තියෙන කෙනෙකුට තමයි ජීවිතේ ඒ අරමුණට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අරමුණක් නැත්නම් ඉතින් අරමුණකට යෑමක් කියලා එකක් නැහැ. කොයි පැත්තට තල්ලු වෙලා යයිද දන්නේ නැහැ ජීවිතේ. ඉතින් ඉතින්ලාම අරමුණක් ඇති කරගන්න ඕනේ. අරමුණක් ඇති කරගත්ත පමණින් අපි කතා වුණා කෙනෙකුට අරමුණට යන්න බෑ. හුඟක් අය එහෙම යන්නේ නැහැ. අරමුණට යන්න ඕන කරන දේවල් ටිකක් තියෙනවා. පළවෙනියෙන්ම ඕන කරන්නේ අරමුණට යන්න විශාල කැමැත්තක් තියෙන්න ඕන. කැමැත්ත තිබ්බොත් තමයි ඒ අරමුණ ඉස්සරහට යන්නේ. ඒකින්ද අපි කතා වුණා පාඩම් කරන්නෙත් අපි සමහරවිට හිතේ අමාරුයි. අමාරුම වගේ වැඩ කරන්නේ. ඒකින්ද කැමැත්ත තියෙනවා නම් වැඩ කරද්දි සන්තෝෂයෙන් වැඩ කරන්න පුළුවන් කියලාත් කතා වුණා. ඒකින්ද අරමුණට යන්න කැමැත්ත හදාගන්න ඕනේ. ඉතින් කැමැත්ත හදාගන්න මොකද කරන්න ඕනේ කියලා අපි කතා වුණා. ඒ කියන්නේ අපේ හිත වෙනස් කරගන්න ඕන. අපි අකමැත්තෙන් නම් ඉගෙන ගන්නේ කැමැත්තෙන් ඉගෙන ගන්නවා ඊට පස්සේ. එතකොට පාඩම් කරනකොට පවා සන්තෝෂයෙන් කරන්නේ. උනන්දුවෙන් කරන්නේ. එහෙම නැත්නම් එපා වෙලා වගේ ඉන්න වෙනවා අවුරුදු ගාණක්. ඒත් හරියට කෙරෙන්නේ නැහැ. ඒකින්ද අරමුණ කෙරෙහි කැමැත්ත ඇති කරගන්න ඕන කෝ අපි කිව්වනම් අපි උදාහරණයක් විදිහට ගත්තා දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ, ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනේ වගේ අරමුණක් ඇති කරගත්තොත් ඒ අරමුණට කැමැත්ත තියෙනවා නම් ඒ අරමුණට ගොඩක් කැමැත්ත තියෙන්න ඕනේ කැමැත්ත ඇති කරගන්න ඕනේ. එහෙම නැතු නිකම් මම මෙහෙම වෙනවා කියලා හිතුවට බෑ. කැමැත්ත ඇති කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි කතා කරා. මම හිතන්නේ අපේ දුවලට පුතාලට මතක ඇති. මාව උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය පීඨයට සමත් වුණා කියලා දැනගන්න දවස. දැනගන්න මොහොත මං කිව්වා මෙනෙහි කරන්න කියලා. ඒ මොහොතේ මට මොනවද දැනෙන්නේ කියලා ඇස් දෙක පියාගෙන මතක් කරන්න කිව්වා. අම්මලාට ගිහිලා කියන හැටි ඒ වෙලාවේ මගේ හිත සන්තෝෂපත් වෙන හැටි දෙමව්පියන්ට ගිහිලා වඳින හැටි ඒ කට්ටිය මාව වැළඳගෙන අඬන හැටි ඊළඟට යාළුවන්ට කියන හැටි සුබපතන හැටි ඔක්කොම පාසලේ මට තියෙන தත්ත්වය එතන ඉඳන් මට තියෙන සමාජයේ වෙනස්කම නේද ඒ කියන්නේ කොච්චර වෙනස් වෙනවද සමාජය මං මාව කොච්චර වැදගත් කෙනෙක් විදිහට සලකනවාද ඊට පස්සේ කියලා හොඳට මෙනෙහි කරන්න කිව්වා ඊට පස්සේ මං ඒ தත්තර කැම්පස් එකට ගියාට පස්සේ කොහොමද මට ලැබෙන ජීවිතය කියලා මෙනෙහි කරන්න කිව්වා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් වුණාට පස්සේ උදාහරණයක් විදිහට අපි එකක් ගත්තේ උනාට පස්සේ මට ලැබෙන ජීවිතය ගැන මම කොච්චර සේවයක් කරන කෙනෙක්ද කොච්චර ගරු කරන කෙනෙක්ද කියලා ඒ වගේ හැම දෙයක්ම මෙනෙහි කරන්න කිව්වා. තව ගොඩක් දේවල් මම කිව්වා. කෙටියෙන් මතක් කරන්න. ඊට පස්සේ යන්න බැරි වුණොත් ඒ කියන්නේ විභාගයේ අසමත් වෙන දවස. අසමත් වුණොත් යම් හේකින් ඒ පණිවිඩය මට හම්බ වෙන වෙලාවේ මොකද්ද මට ඇති වෙන හැඟීම් කියලා මෙනෙහි කරන්න කිව්වා. එතකොට මොකද වෙන්නේ දෙමාපියන්ට කියන්නත් බෑ යාළුවෙකුට කියන්නත් බෑ ලොකු පීඩනයක් අනිත් සමහර යාළුවෝ හොඳට විභාග සමත් කරගෙන මම ඉතින් මොකවත් කරන්න බැරි කෙනෙක් බවට පත් වෙලා කියලා මෙනෙහි කරන්න කිව්වා ඊට පස්සේ රස්සාවක් හොයාගන්න බෑ කාගේ හරි යටතේ ජීවත් වෙන්න වෙන්නේ අඩුපාඩු සහිතව ජීවත් වෙන්න නම් මුළු ජීවිතේම වෙනස් වෙනවා එහෙම මෙනෙහි කරන්න කිව්වම එහෙම අපි ටිකක් කාරණා අරගෙන මෙනෙහි කරනකොට මොකද වෙන්නේ මේ අරමුණ කෙරෙහි තියෙන කැමැත්ත වැඩි වෙනවා මේ අරමුණ කෙරෙහි තියෙන කැමැත්ත වැඩි වෙනවා අපේ දුවලා පුතාලම කියලා තියෙනවා මට එහෙම වැඩි වෙනවා. දැන් කැමැත්ත වැඩි වීම හරි. හැබැයි කැමැත්ත කොච්චර වැඩි වෙන්න ඕනද කියලාත් අපි සාකච්ඡා කරා. හොඳට මතක ඇති කොච්චරකින් මේ කැමැත්ත වැඩි කරගන්න ඕනද? අපි දන්නේ නැහැ ප්‍රමාණය නේද? අන්න එතනදී අපි කිව්වා පොඩි පොඩි පරීක්ෂණ වගේක් කරන්න කියලා. වයිහන්දියක් ගැන කිව්වා දුවලා පුතාලට මතක ඇති. නේද වයිහන්දිය කියන්නේ අපි මෙහෙම යන්න යනකොට මෙහෙම දෙක පැත්තට බෙදිච්ච හන්දියක් තියෙනවා. දැන් කොයි පැත්තටද යන්නේ? කියනවා වගේ එකක් තියෙනවා. දැන් ওই විදිහට කැමැත්ත හදාගත්ත කෙනෙක් ඒ කැමැත්ත හදාගෙන මොකද කරන්නේ ඉන්නවා දැන් කැමැත්ත තියෙනවා හැන්දෑවේ පාසලෙල ගිහිලා පාඩම් කරන්නත් කැමැත්තක් තියෙනවා දැන් ඉස්කෝලේ වැඩ කරන්නේ පාඩම් කරන්නත් කැමැත්තක් තියෙනවා ටිකක් වෙනදාට වැඩි වමනාවක් කැමැත්තක් තියෙනවා ඒකින්ද මේ දරුවෝ ගිහිල්ලා මොකද කරන්නේ දැන් දවල්ට කෑම කාලා පිරිසිදු වෙලා දැන් මෙන්න මෙයා කුස්සියේ ඉඳන් යන්න යන්නේ කොයි පාඩම් කරන මේ පැත්තට යන්නයි යන්නේ පාඩම් කරන කාමරේ පැත්තට යන්නයි යන්නේ. ඔතෙන්දී තමයි වයිහන්දිය හම් වෙන්නේ. ඔන්න හාලින්දේ සාලේ රූපවාහිනිය දාලා තියෙනවා. මොකක් හරි ක්‍රිකට් මැච් එකක් හරි මොකක් හරි කැමති එකක්. දැන් හන්දියට ආවා. හරි ඔතන තමයි අපි හැම ජීවිතේ හැම තැනකම මේ වගේ වයිහන්දි හම් වෙනවා. හරිද? දැන් කොහෙටද හැරෙන්නේ? දැන් පාරවල් දෙකක්. එකක් රූපවාහිනිය පැත්තට අනිත් එක පාඩම් කරන කාමරේ පැත්තට. දැන් කොයි පැත්තටද හැරෙන්නේ කියන එක තමයි මම කිව්වේ හිත දිහා බලන්න හොඳට මේ වෙලාවට කියලා. අද මාව හරියට නිකන් මේ හන්දියට ආපුවාම රූපවාහිනිය පැත්තට මාව එක්කෙනෙක් අතින් අල්ලලා අදිනවා අනිත් අතින් අල්ලලා කාමරේ පැත්තට අදිනවා වගේ. මොකද දෙපැත්තටම කැමති. ඒක දෙන්නෙක් දෙපැත්තට ඇද්දොත් මොකද වෙන්නේ කියලා අපි කතා වුණා. මාව අල්ලලා අත් දෙකෙන් දෙපැත්තට දෙන්නෙක් ඇද්දොත් කොයි පැත්තටද මාව යන්නේ? වැඩි හයියෙන් අදින පැත්තට. නේද? එහෙනම් මේ හන්දියට ආවට පස්සේ මාව යන්නේ වැඩි කැමැත්ත තියෙන පැත්තට. හරිද? ඒ වෙලාවට ආය මට මොකුත්ම කරන්න බෑ. ඒ පැත්තටම යන්නේ. ආය නවලක්වන්න බෑ. ඒක වලක්වන්න බෑ. ඇයි? වැඩියෙන් කැමැත තියෙන්නේ. අර එහෙම නැතිනම් කවුරුහරි කෝටුවක් අරන් ඇවිල්ලා නැත්තම් බැනලා අර පැත්තට තල්ලු කරලා යවන්න ඕන. වෙන කාගේ හරි උදව්වකින් මිසක් තනියම නම් මේ තීරණය ගන්න නෑ. හරිද? අම්මා හරි බැන්නොත් කවුරුහරි බැන්නොත් නම් අර පැත්තට යවේ. ඒකෙන්ද තමයි දෙමව්පියන්ට අපිට බනින්න වෙලා තියෙන්නේ. දරුවන්ට. ඇයි තනි හරි තීරණේ මං ගන්නෙ? ගන්න නැහැ ගන්න බෑ. හරි. මෙතන තමයි අපි අල්ලගන්න ඕන තැන අපේ ජීවිතේ හැම වෙලෙම අපේ ජීවිතේ ওই වගේ අනවශ්‍ය පැත්තකට තේරුමක් නැති පැත්තකට හැරෙනවා අත්‍යවශ්‍ය දේවල් අතහැරලා. ඒ හැරෙන්නේ ඒ පැත්තට තියෙන කැමැත්ත හින්දා තමන්ගේ අරමුණු පැත්තට තියෙන කැමැත්ත අඩු හින්දා. දැන් ඔහොම වැඩක් ඔහොම වැඩ වෙලා තියෙනවනේ අපිට ඕන තරම්. අපිත් පාසල් යන කාලේ අපිටත් එහෙම වෙලා තියෙනවා. අපි දැනගෙන හිටියේ නෑ දුවේ පුතේ ඔක කොහොමද හදාගන්නේ කියලා. ඒකින්ද මොකද උනේ අපි ඊළඟ දවසෙත් වයිහන්දී රූපහිනී පැත්තට හැරෙනවා. ආය ගන්නවා අදිෂ්ඨානයක් ඉන්නකො හෙට නම් මම කොහොම හරි පාඩම් කරනවා කියලා. හෙටත් ගිහිල්ලා මොකද වෙන්නේ? ආයේ ඒ වෙලාව ආවට පස්සේ අර පැත්තටම හැරෙන්නේ. ඒ පීඩාව තිබුණා නේද? හැබැයි මේක හදන්න ඕනේ. අන්න ඒක තමයි අපි කතා වෙච්ච හොඳම තැන, වටිනම තැන. අද මාව කරදුනා. අද මාව කරදුනේ ඇයි? කැමැත්ත වැඩිපුර තිබ්බේ රූපහිනේ පැත්තට. මාව ඇදලා ගියේ පැත්තට. එහෙනම් මම දැනගන්න ඕන අපේ දුවල පුතාලා දැනගන්න ඕන හෙටත් මට ඕක වෙනවා. දැන් නම් මං හිතන්නේ හෙට කරන්නෙම නැහැ කියලා. හැබැයි හෙටත් ඕක මට වෙනවා. ඒකද මොකද කරන්න ඕන? අධ්‍යාපනයේ පැත්තට නැත්නම් තමන්ගේ අරමුණු පැත්තට තියෙන කැමැත්ත රූපවාහිනිය බලන්න තියෙන කැමැත්තට වඩා වැඩි කරගන්න ඕනේ. වැඩි කරගත්ත දවසට මම මේ හන්දියට ආවම මොකද වෙන්නේ? මාව හැරෙන්නේ අනිත් පැත්තට. අර අපේ හිත දිහා බලලා වැඩේ හදාගන්න කියලා මං කියලා තියෙන්නේ. ඒක මම කියන එකක් නෙවෙයි ඇත්තටම ඒක ධර්මයේ තියෙන ක්‍රමවේදයක්. ඉතින් මේකට අපි මොකද්ද කරේ? මේකට අපි කතා කරගත්තේ මොකද්ද? අර අර මෙනෙහි කරපු ටික තව වැඩිපුර වැඩිපුර වැඩිපුර වැඩිපුර මෙනෙහි කරන්න ඕන. අරමුණට ගියොත් මට ඇති වෙන ලාභ, අරමුණට යන්න බැරි වුණොත් මට ඇති වෙන පාඩු. තව සාධක ඇතුව තව හොඳට මෙනෙහි කරනවා අප්පෝ මේ වගේ ඒවා කොච්චර බලා ගන්න පුළුවන් වේද වැඩේ කරගත්තට පස්සේ තව අවුරුදු එකමාරයි මේක කරන්න තියෙන්නේ අවුරුදු දෙකයි මේක කරන්න තියෙන්නේ මේකට හොඳට හොඳට හොඳට මහන්සි වුණොත් ආය ඔය විදිහට හොඳට මෙනෙහි කරන්න. අනිත් එක මේක බල්ලා ඉවරුණා කියලා හැමදාම බලන එක ඕක ඉවරුණා කියලා මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. නේද? ඒ වගේ මම අපේ දරුවන්ට කිව්වා ලංකාවෙන් පළවෙනියම වෙනවා කියලා අරමුණ ඇති කරගන්න. මේක හදන්න පුළුවන් නම් ඔය විදිහට ඒක වුණත් කරන්න පුළුවන්. ලංකාවෙන් පළවෙනියම වෙන්නේ වැඩිහිටියෙක්ද ගුරුවරයෙක්ද නැත්නම් ළමයෙක්ද? <laughs> මේ පාඩම් කරන ළමයෙක් එහෙනම් අපේ දුවලා පුතාලා වගේ කෙනෙක් ලංකාවෙන් පළවෙනියම වෙන්නේ. ලොකු අරමුණු තියන්න පුරුදු වෙන්න ඕන දරුවා. නෑ මට බෑ මට එහෙම බෑ කියලා හිතන්නේ නැතුව ලොකු අරමුණු තියන්න පුළුවන්. මොකද වැඩිහිටියෙක්වත් ගුරුවරයෙක්වත් නේද විශේෂඥයෙක් නෙවෙයි පළවෙනියා වෙන්නේ. සාමාන්‍ය විදිහට පාඩම් කරපු දරුවෙක්. එහෙනම් ඒ දරුවා කොහා වෙන්න පුළුවන් ඒ දරුවා. හරිද? එතෙන්ට යන්න තමන්ගේ අදිෂ්ඨානය වර්ධනය කරගන්න ඕනේ. එතකොට අර ඔක්කොම හරියනවා. හරි ලොකු කැමැත්තක් ඇති කරන මම මෙහෙම මම වීරයෙක් වෙන්න ඕනේ කියලා මම කියවන. වීරයා කියලා කියන්නේ කාටද? වීරවරිය කියන්නේ කාටද? වෙන කෙනෙකුට කරන්න බැරි දේවල් කරව. හැමෝටම කරන්න පුළුවන් දේවල් කරපුවාම වීරය වෙන්නේ කෑ ගහන ඒවා, දඟලන ඒවා, කඩු පොළු අතර ගන්න ඕන කෙනෙකුට හිතිච්ච වෙලාවක් කරන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරයෙක් වෙන එක, දොස්තර කෙනෙක් වෙන එක, මේ ඉංජිනේරුවෙක් වෙන එක, නීතිඥයෙක් වෙන එක, සමාජයේ ඉහළ තලයකට තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න එක හැමෝටම කරන්න බැහැ නම් ලොකු වීරයා කවුද? බැරි දේ කරන එක්කෙනා. එහෙනම් හරි. දැන් එහෙනම් කැමැත්ත වර්ධනය කරගන්න ඕන මට්ටම මට තේරුණා. හරිද? මට්ටම අර අනිත් දේවල් වල තියෙන කැමැත්තට වඩා වැඩියෙන් කැමැත්තක් හදාගන්න ඕනේ. දැන් මේ කැමැත්ත හදාගත්තට ওই කැමැත්ත කියන එක හැම වෙලේම මොකද වෙන්නේ? කාලෙන් කාලට අඩු වැඩි වෙනවා. එක කාලයකට වැඩියෙන් තියෙනවා. එහෙමනේ නේද? සමහර දවස්වල හරියට කැමැත්ත තියෙන අතර සමහර දවස්වල අඩු වෙනවා. මේක පවත්ත ගන්න ඕනේ. එහෙනම් අපි තීරණය කරපු ඊළඟ පියවර තමයි එහෙනම් පළවෙනි කර්මුණක් ඇති කරගන්න ඕනේ. දෙවෙනි කර්මුණට කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත ඇති කරගන්න ඕන මට්ටම තුන්වෙනි එක නේද? අර අනිත් දේවල් වලට සාමාන්‍ය දේවල් වලට තියෙන කැමැත්තට වඩා වැඩි කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඇති කරගත්ත කැමැත්ත හැමදාම එක ගන්නට පාත් ගන්න. මේක දරුවන්ට විතර නෙවෙයි. මේක මමත් දැනට කරන වැඩක්. හරි. මට මොකක් හරි මේ ජීවිතේ මේ කාලෙදි මොන හරි මාස 3කින් යමක් කරගන්න ඕන කියලා හිතුණා නම් අත්‍යවශ්‍ය දෙයක්. මම කරන්නේ ওই විදිහට වැඩේ කරගන්නවා. හරි. එතකොට අනිත් දේවල් ඔක්කොම පැත්තකට දා මේ වැඩේ කරනවා නෙවෙයි කරනවා. කෙරෙන தත්ත්වයට හදා ගන්න ඕන අපේ හිත. හරි? මේක මූල ධර්මයක්. ඒකයි. මේක තියරි එකක්. හරි? අපේ හිතේ තියෙන තියරි එකක්. වැඩක් කරන්ඩ වැඩක් කෙරෙන විදිහට හිත සකස් කරන විදිහ. දැන් මොකද කරන්න ඕන? දවස ගානේ මේක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කැමැත්ත පවත්වා ගන්න ඕන. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අමතක වෙන්න පුළුවන් මෙනෙහි කරන එක. ඒකින්ද අපි මොකද්ද කරපු උදාහරණයක් මේ උපක්‍රමය. එක වෙලාවක් දාගත්ත මේක මෙනෙහි කරන්න. හරිද අපි දරුවන්ට දුන්නා පොඩි අරමුණක් පොඩි වැඩක් දුන්නා කරන්න දින ටික දාගන්න කිව්වා පල්ලෙහාට එක ට්‍රේලියකට කොලයක ඊට මෙහෙන් තීරුවක් තියාගන්න කිව්වා හරියටම උදේ නැගිට ගමන් කට හොදලා දාලා ඇවිල්ලා ඇඳේම ඉඳගෙන හරි එතන තියෙන පුටුවේ ඉඳගෙන මේක මෙනෙහි කරොත් අඩි 10ක් ඇති තමන්ට ලැබෙන ලාභ සහ කරන්න බැරි වුණොත් ඇති වෙන පාඩු. තමන්ට ඇති වෙන ලාභ ගියොත් ඒ අරමුණට ඇති වෙන ලාභ සහ කරන්න බැරි වුණොත් ඇති වෙන පාඩු මෙනෙහි කරොත් ආන් අරක ඉස්සරහ දිනේ ඉස්සරහ හරියට දානවා. දැන් අමතක වෙනවා මේක මෙහෙ කරන්න. අමතක වෙලා මෙයා මොකද කරන්නේ? ස්කූල් බස් එක යන ගමන් තමයි මතක් වෙන්නේ. ආ එතකොටත් කමන්නේ නැහැ. දෙක පියානේ මෙහෙ කරන්න. හැබැයි හරිය දාන්න බෑ. ඒක හරිය කරන්න. හරිද? වෙන වෙලාවක පුළුවන් මතක් වෙච්ච ගමන් මෙනෙහි කරන්න ඕනේ. හැබැයි හරි දාන්න බෑ. ඔය විදිහට දැන් මොකද වෙලා තියෙන්නේ මේ chart එකේ? සමහර දවස් දෙකක් විතර හරිය ආයෙ වැරද්දක් තියෙනවා ආයෙ දවස් දෙකක් විතර තුනක් විතර හරි ගිහින් ආයෙ වැරද්දක් තියෙන මෙහෙම. එක දිගට හරි ලකුණු 21ක් එනකම් මේක කරන්න ඕනේ. මොන මන් දුන්නා ළමයින්ට පොඩි ගේම් එකක් නේද? අපිට පොඩි තරඟයක් දැන්නේ තියෙන එක දිගට එක දිගට හරි ලකුණු 21ක් එනකම් මේක කරන්න ඕනේ. කරලා කරලා ඉවර වෙලා කොලේ පොඩි කරලා දාන්න. ආයෙ කොලේ ඕනෙ වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එතකොට හැමදාම ඒක නිකම්ම උදේ නැගිටිනකොට මේක මතක් වෙන අපිට පුරුදු වෙලා ඉවරයි. හරි? ඒකෙන්ද මෙන්න මේ වැඩේ කරගන්න ජීවිතේටම එකතු වෙන පුදුම වැඩක් ඒක. කරලා බලන්න. ඒ ඒ කාලෙට යන්න ඕන අරමුණ මොකද්ද කියලා හැමදාම උදේ නැගිට ගමන් අරමුණ මෙනෙහි කිරීමකට පුරුදු වෙනවා එතකොට. දවස සැලසුම් වෙනවා. සතිය සැලසුම් වෙනවා. හරිද? සැලසුම් සහගත ජීවිතයක් වෙනවා. ඉතින් ඕක අපි කතා කරා. ඒතර මේ වැඩේ කරගෙන යන්න අපේ හිත හයිය හිතක් බවට පත් කරගන්නත් ඕනේ. කැමැත්ත විතරක් ඒකට මදි. කැමැති තියෙන ඔක්කොම හැමෝටම කරන්න බෑනේ. කැමැත් කැමැත්ත ඇති වුනහම ඒ කැමැත්ත කැමැත්ත ඉෂ්ට කරගන්න ඕන උපකරණ ඕනේ අපිට. අපි හිතමුකෝ ගහක් කපන්න කැමැත්තක් ඇති වුණා කියලා. මොට්ට පිහියක් නම් තියෙන්නේ. කොච්චර කැමැත්ත තිබ්බත් අර කැපෙන්නේ නැහැ. එහෙනම් පිහිමුවක් තියාගන්න ඕනේ. අන්න ඒ වගේ අපේ ওই වැඩේ කරන්න ඕන කරනවා බොහොම තීව්‍ර, ඒ කියන්නේ sharp අද ඕනම අරමුණකට අරයි යන්න පුළුවන් ඍජුව තියාගන්න පුළුවන් හිතක් ඕනේ ඔය කැමැත්ත ඇති වෙච්ච වැඩේ කරන්න. හරියට. අන්නේ හිතක් කියලා කියන්නේ ඔය හිතක් කියන්නේ මොකද්ද? අපි කතා වුණා මේවා ඔක්කොම සිහිය. හොඳට සිහිය තියෙන්න ඕනේ. කරන දේ ගැන වීරිය තියෙන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තිය තියෙන්න ඕනේ. මම මේකට යනවාමයි කියලා අදිෂ්ඨානය තියෙන්න ඕනේ. හරියට මේ මේ අධ්‍යාපනය කියන්නේ නැත්නම් වෙනත් අරමුණක් කියන්නේ මැරතන් එකක් වගේ. කය හයිය තියෙන මනුස්සයා නේද? මේ මැරතන් එකේ ටිකක් ඉස්සරහට යනවා. වේගෙන් යනවා. ඒ වගේ හිත හයිය තියෙන මනුස්සයා තමයි ජීවිත අරමුණු වලට යන්නේ. එහෙනම් හිත හයිය කරගන්න ඕනේ. සිහිය වැඩි වෙන්න ඕනේ. වීරිය වැඩි වෙන්න ඕනේ. ඉවසීම වැඩි වෙන්න ඕනේ. අදිෂ්ඨානය වැඩි වෙන්න ඕනේ. උපේක්ෂාව වැඩි වෙන්න ඕනේ. ජීවිතේ ජීවත් කරවන්න හරියට. මේක වර්ධනය කරගන්න ක්‍රමයක් ඕනේ. මේක පුහුණු කරන්න ඕනේ. මේක අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම දරුවන්ට කිව්වා. මේකට අපි මොකද කරන්න ඕනේ කිව්වේ? පන්සිල් රකින්න ඕනේ කියලා. පන්සිල් තමයි පන්සිල් තමයි රකින්න අමාරුම දේවල්. හරි අපි නරකම පැත්තට යොමු වෙනවා තමයි පංචිල් කැඩෙනකොට. පෞත් සිද්ධ වෙනවනේ. ඒතර පංචිල් රකින්න ඕන කියද්දි කොහොමද පංචිල් රකින්නකොට අරක වෙන්නේ? නිකම් පිළිගන්නේ නැහැ අපේ දරුවෝ. මම කියලා දීලා තියෙන්නේ දරුවෝ නිකම් කියනකොට පංචිල් රැක්කම ඔය හිත හයිය වෙනවා කියන එක ඉබේ වෙන එකක් කියලා පිළිගන්න යන්නේ නැහැ. පීනන කෙනෙක් පීනන පීනන්න ඉගෙන ගන්න ඕන නම් ගස් නැගලා හරියනවද? <laughs> පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහලා පීනන්න ඕනේ. කුසපයින් ඉගෙන ගන්න නම් උස පයින් දක්ෂතාවය වර්ධනය කරන්න උස පැන ළමයි පුරුදු වෙන්න ඕනේ. එහෙනම් සිහිය වර්ධනය කරන්න නම් වීරිය වර්ධනය කරන්න නම් ඉවසීම වර්ධනය කරන්න නම් ඉවසීමෙන්ම ඉඳලා පුරුදු කරන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තිය වර්ධනය කරන්න නම් අදිෂ්ඨානයෙන් ඉඳලා පුරුදු කරන්න ඕනේ. පන්සිල් පද පහ රකින්නකොට එක දිගට මොකද වෙන්නේ බලන්න. වෙනදා සතෙක් මරුවා නම් මధుරයෙක් හරි මරුවා නම් මෙදා මරන්න නැතුව ඉන්න ඕනේ. හරි දැන් සමාදම් වෙලා ඉන්නේ. මරන්න නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? මරන්න නැතුව දැන් වෙනදා පොඩ්ඩක් තාම මෙහෙම කළා මල්ලා දාන දැන් මරන්න නැතුව ඉන්න නම් සිහියෙන් ඉන්න ඕනේ. වීරියෙන් ඉන්න ඕනේ. ගත් අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ. නේද? ඉවසීමෙන් ඉතින් මේ කන වටේ කරගෙද්දිත් මරන්න නැතුව ඉන්න නම් ඉවසීමෙන් ඉන්න ඕනේ. හරිද? අන්න එහෙනම් වෙනද බොරුවක් කියන්නේ නැතුව ඉන්නද ඒත් එහෙමයි. නේද? එතකොට මේ සිල්පද පහ රකින්න දරුවන්ට කවදාකවත් බලන්න මත්පැන් වගේ දෙයකට යාලට යන්න බෑ. ජීවිතේ විනාශ වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ දේවල් වලට හිත ඇදලා යන දුර්වල හිත තියෙන මහ කෙඩෑරි ළමයි. කිසිම ශක්තියක් නැතිව පන්ති වල ඉන්න සමහර අය කියනවා අයියෝ මේ මත්පැන් ටිකක් බිව නැත්තම් වැඩක් නැහැ. හරිද? දැන් මේ සාමාන්‍ය පෙළ ළමයින්ටත් තියෙන ඒ වගේ ලෙඩ. හරිද? ඒ වගේ මේ මේ මෙහෙම කතා තමයි අපේ ළමයි අතර යන්නේ. හරිද? ඒ ඇවිල්ලා තන්නි කරම මෝඩ චින්තනය තියෙන අය. හරිද? ඒ කට්ටියට හිත පාලනය කරගන්න බැරි. ඉතින් නිකන් හිතලා බලන්නකෝ. කවුද ওই දේවල් පාවිච්චි කරන්නේ කියලා. වැඩිපුර සමාජයේ වැදගත් මිනිස්සුද නොවැදගත් කිසි දෙයක් කරාගන්න බැරි ඔහි වැටිලා ඉන්න වැරහැරි ඇඳගෙන ඉන්න දුර්වල මානසිකත්වයන් තියන අය තමයි ඕවා කරන්නේ. එහෙනම් දැන් මේ මගේ ළඟ ඉන්න යාළුවෝ වැඩක් නැහැ වැඩක් නැහැ කියලා අදලා දාන්න යන්නේ කොහෙටද? අර පල්ලෙහා තැනකට. අපේ පුතාලා මේක හොඳට හිතන්න ඕනේ. හරි තමන් ළඟ ඉන්න යාළුවා කොයි වෙලාව හරි කියනනම් ඔහොම නම් හරියන්නේ නැහැ, ඔහොම හරියන්නේ නැහැ, පාඩම් කරන්න වෙයි. හරිද? මට හිටියා මම පාසල් යන කාලේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. හරිද? මේ තැනත්ත දැන් දුෂ්ට මහත්තයෙක්. හරි? ගෙදර ඇවිල්ලා මගේ අම්මටත් බයිනවා. මේ මගේ වයසේ මගේ පන්ති හිටිය මේ යාළුවා එයාලා අම්මට කියනවා ඇන්ටි ඔහොම නම් හරියන්නේ නැහැ මෙයා මේ පාඩම් කරන්නේ නැහැ මෙයාට මෙයාට මෙහෙම කරලා හරියන්නේ නැහැ ආන්ටි කියලා කියනවා. හරිද? එතකොට අන්න බලන්න කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවය. නේද? ඇදලා දාන්නේ තමන්ම හොඳ පැත්තට. ඒකින්ද අපි දන්නේම නැතුව දැන් මේ මගේ හොඳම යාළුවා. දැන් හොඳම යාළුවා හින්දා මට ලැජ්ජයි දැන් පාඩම් කරන්න නැති හිටියෝ. හරි එයා ගානට දක්ෂතාවය තිබ්බ නැත්තම් ලැජ්ජයි. එහෙනම් මේ ලැජ්ජාව නැති කරගන්නවා මොකද කරන්නේ? අන්න යාළුවා කොහොමද මාව තල්ලු කරන තල්ලු කරේ? ඒකින්ද හොඳ යාළුවෝ හොයාගන්න ඕනේ හැම කෙනෙක්ම. බලහත්කාරයෙන් හරි හොඳ යාළුවෝ ළඟ ඉන්න ඕනේ. ඒ යාළුවා පැන්නුවත් යන්න එපා. නරක යාළුවෝ කියලා කියන්නේ අපේ ජීවිතය අනර්ථයට දාලා අපි අමාරු වෙනට පස්සේ දාන්නේවත් නැහැ, අඳුරන්නේවත් නැහැ වගේ ඉන්නේ. සමහර අයට තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව ඒ පැත්තට වැටලා කරගයා ගන්න දෙයක් නැතිනම් තව කෙනෙක් ඇදලා ගැනීමේ ආසාවකුත් තියෙනවා. රටක් ජාතියක් වශයෙන්ත් අපි බිඳුවටම වැටෙනවා. අපේ දරුවෝ දක්ෂ දරුවෝ නේ නැත්තම්. එහෙනම් කොහොම හරි විශේෂයෙන් අපේ පුතාලා මතක තියාගන්න ඕන ඔය පස්වෙනි සිල්පදේ කැඩෙන්නේ නැති වෙන්න අනිවාර්යයෙන්ම ලොකු වෙන්න ලොකු වෙන්න ඉඳ තියන්න එපා කවදාක්වත් මේ තත්ත්වෙටපත් වෙන්න. හොඳයි. එහෙනම් මේවා නවත්ත ගන්නකොට අපේ හිත හය වෙනවා. හරි. ඒකින්ද අපි මොකද කරේ? අර සටහනට දාගත්තා 1 2 3 4 5 කියලා පංචිල්පද පහ. දැන් මොකද වෙන්නේ? අරමුණ මෙනෙහි කිරීම තියෙනවා. තව පංචිල්පද පහ තියෙනවා. ඊට අමතරව දවසකට එක සැරයක් අපි බෞද්ධ ආයුධයෙන් මොකද කරන්න ඕනේ? බුදුන් වඳින්නම ඕනේ. එහෙනම් බුදුන් ඇඳීමත් අන්න අපි අර සටහනට දාගත්තා. දැන් අපි සටහන හැදීගෙන ඉන්නේ පිළිවෙලකට. ඊට පස්සේ අපි මොකද කරේ? ඊට පස්සේ අපි පුරුදු වෙන්න ඕන අදිෂ්ඨානයෙන් වැඩ කරන්න. මතක ඇති ඊ පෙරේද අපි කතා කරපු අදිෂ්ඨානයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකෙන්ද අපි සාමාන්‍ය ජීවිතේ වැඩ කරනකොට අදිෂ්ඨානයක් අරගෙන වැඩ කරන්න පුරුදු වෙන්න කියලා කිව්වා. නාන්න යනවා නම් නාන්න යන්න ඉස්සලා වෙලාව බලලා අදිෂ්ඨානයක් ගන්න මම මේ වෙලාවෙදි ඉවර කරනවා කියලා. ඒව ඉවර කරන්න හදනකොට අපේම තියෙන අපිව ආපස්සට අදින ප්‍රතිවිරුද්ධ බලවේගය තියෙන අපි ළඟ. හරි නිකන් මේක ෆුට්බෝල් ගේම් එකක් වගේ. ෆුට්බෝලේ අපේ කට්ටිය මේ පැත්තට යනවා අනිත් කට්ටිය හදන්නේ අනිත් පැත්තට යනවා. ඒත් මම හදනකොට විනාඩි 40න් ලෑස්ති වෙනවා කියලා මගේ ප්‍රතිවාදියා ඇතුලේ ඉන්න දෙන්නේ මට. ආ එයාත් එක තමයි දැන් සටන තියෙන්නේ. හරි මම වෙලාව බලලා වේගෙන් වේගෙන් වැඩ කරලා අන්න අරකට ඉස්සලා කරගන්න කරගෙන සතුට වෙන්න බලන්න. හරි මම ඒක කරා කියලා. හරි අන්න එහෙම ඕනම වැඩක් කරන්න ඉස්සලා පාඩම් කරන්න ඉස්සෙල්ලා පාඩමේ හිඳගන්නකොට මම අපි දරුවන්ගෙන් අහුවනේ පැයක් පාඩම් කරොත් කොච්චරලා පාඩම් කරලා තියෙද පාඩම් මේසේ පැයක් ඉන්නකොට කොච්චරලා පාඩම් කරලා තියෙද කියලා බොහෝ දරුවන්ගෙන් අපි විමසුවා ඇත්ත කියන්නේ කියලා වැඩි දෙනෙක් කියන්නේ පැය භාගයයි හෝ විනාඩි 20යි කියලා අනිත් හැම වෙලෙම වට පිට බල බල හිටියා බිම් බලාගෙන හිටියා උඩ බලාගෙන හිටියා වතුර බොන්න ගියා හරිද එහෙම ඉතින් පැයක් ඒ වුණාට ලොකු බරකින් ඉඳලා තියෙන ඔළුවේ නේද ඒකින්ද අපි අපේ දරුවන්ට කිව්වා එහෙම නෙවෙයි. පැයක් ඕනේ නැහැ. වෙනකට පැයක් ඉන්න බෑ මේක වටේ හිර වෙලා ඉන්න බෑ පැයක්. නෑ. මම විනාඩි 40ක් එක දිගට පාඩම් කරනවා. ඒක ලොකු ලාභයක්. ඒ වෙනතර දැන් පැය භාගයන වෙලා තියෙන්නේ. දැන් විනාඩි 40ක්ම වෙලා ඉතිරි 20 නිදහසේ ඉන්න. හරිද? ඉතිරි 20 නිදහසේ ඉන්න. අතහැරලා ඉන්න වැඩි. කම්පියුටර් ගේම් එකක් හරි වෙන මොකක් හරි රූපවාහිනිය ළඟට යනවා නම් හරි ඒ වෙලාවටත් අදිස්ථාන කරගෙන යන්න මම මේ වෙලාවට නැගිටලා එනවා ටික දවසක් යනකොට අපේ දරුවාව අපේ පුතාව දුවව හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා හොඳ ශක්තිමත් කෙනෙක් කියලා අනිත් කට්ටිය පිළිගන්නවා ඇයි අම්මා වුණා පිටිපස්සෙන් පන්නන්නේ නැහැ තාත්තා වුණා පිටිපස්සෙන් පන්නන්නේ නැහැ ඇයි අම්මා දන්නවා එයා ඉඳගත්තර වෙලාව නැගිලා යනවා කියලා හරි එහෙම නේද දැන් වෙලා තියෙන්නේ මොකක් හරි කරලා පැය දෙකයි තුනයි ඉතින් එතනම බුදියලා ඇඳෙන්න නැගිටින උදේට එතන නිින්ද කියලා ඒක මහ කෙඩෑරි ළමයෙක් එතකොට වැඩක් නැති ළමයෙක් කිසි හයියක් නැති කෙනෙක් සංවිධානයක් නැති කෙනෙක් ඉතින් ඒකින්ද දරුවන්ට පුළුවන් අපේ පුතාලට ඔන්න ඔය ටික අපි කතා කරා ඊට අමතරව මතකද ඊයේ ගිය සෙනසුරාදා දවසේ අපි සාකච්ඡා කරා තමන්ගේ මේ ස්කෝර එක හොයාගන්න කියලා කොච්චර වෙලා Tamanට ඉන්න පුළුවන්ද කියලා එක අරමුණක ඒක තමන්ගේ ශක්තිය කොච්චරද කියලා එක අරමුණක ඉන්න හොයන්න කියලා මේකට පොඩි පරීක්ෂණයක් කරන්න දවස් 3කට සැරයක් වා. මේක කරන්නේ කැමතිත් නැති අකමැතිත් නැති පාඩම් පොතක් ගන්නවා. ගොඩාක් කැමතිත් නැහැ. ගොඩාක් අකමැතිත් මධ්‍යස්ථ එකක්. අරගෙන මේස් එක කෙලින් ඉඳ ගන්නවා. ලොසුවක් තියා ගන්න වෙලාවම ඉන්න. ඒ කරලා ඝන වෙලා එහෙලිලා ඉන්නවනේ සාමාන්‍ය ඉරියව්වෙන් ඉඳන් ඉතින් පොඩි පොඩි වෙනස්කම් වුණාට කමක් නැහැ මේ විදිහට මේ විදිහට කොච්චර වෙලා මට මේ පොතේ මේ පාඩම තුල ඉන්න පුළුවන්ද කියලා වෙලාව හින්ද ඕනේ කියලා මම කිව්වා මට මේ සතිය හුඟක් දෙන්නේ මේ කරලා බලන්න ඇති කොච්චර වෙලාවක්ද කියලා හැබැයි අර මේ ඉරියව්ව වෙනස් වෙලා නිකන් අර නිදාගන්න ඉරේ වගේ කකුල් දෙක දිග ඇරිලා ඇඟ පාත් වෙලා නිකන් හාන්සි පුටුවේ වගේ වෙන්න එනවනම් ඒක වළක්ව ගන්න බලන්න ඒක වළක්ව ගන්න බැරුව එහෙම වුණා නම් අන්න පරාද වෙන්න තැන. හරිද? එතකොට බලන්න වෙලා මට කොච්චර වෙලා මේ සාමාන්‍ය ඉරියව්ව ඉන්න පුළුවන් වුණාද? ආය මෙතෙන්ට බර තියන්න උනා නා. ඒ කියන්නේ මුක්කු තියෙනවා. කියන්නේ අපි සපෝට් එකක් තියන්න වෙලා. ටිකක් වෙලා මෙහෙම වැඩ කරගෙන යනකොට මෙතෙන්ට ඕනේ. දෙපැත්තටම ඕනේ. මෙතෙන්ට ඕනේ. හරිද? එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම දැන් අර තීන මිද්දේ නැත්තම් කම්මැලිකමට පෙරදිලා. එහෙම නම් එහෙම වෙන්නේ. නැත්තම් නැගිටලා යන්න උනා නම්. ඉන්නම් බෑ නැගිටලා යන්න උනා. ඔය තුනෙන් එකක්. ඔය වගේ එකක් වුණා නම් අන්න ඒ වෙලාවට වෙලා බලන්න. හරිද? ඒතර හුඟක් අයට මුලදී එන්නේ විනාඩි 12යි 16යි එහෙම. මම ගිය සංස්කෘතවත් මතක් කරා අපේ පුතෙක් මේක කරා පොඩි පුතෙක් මේක කරා එයා 16න් පටන් අරන් තිබ්බේ. එයාගේ අන්තිමට එයාගේ ස්කෝර් එක ගිහිලා තිබුණා 40ක් දක්වා. මට ගෙනලා දැන් එයා chart එක මම කිව්වා ඒක chart එකක් අඳින්න කියලා graph එකක් අඳින්න කියලා. දවස මේ පැත්තට මේ වෙලාව මේ පැත්තට දින දිනේ මේ පැත්තට දවස් 3කට සැරයක් විතර මේක ලකුණු කරලා අඳින්න කියලා. ඊට පස්සේ ඒක ඇඳලා බලන්න කියලා. එතකොට මෙයා ඇඳගෙන ඇවිල්ලා තිබ්බ chart එක 16 ඉඳන් මෙහෙම උඩට ගිහිලා තිබ්බා. ඊළඟ අන්තිමට 40 දක්වා ගිහිල්ලා නැවතිලා අන්තිම එක 37කට ඇවිල්ලා තිබ්බා. මම මොකද පුතේ 37 උනේ. මට හෙම්බිරිසාව හැදලා තිබ්බනේ හැමෝටම. හරිද? එතකොට එතකොට මේ අවංකව මේ දේවල් කරලා එයාලගේ වර්ධනයක් ඇති කරගන්නවා. මෙහෙම මානසික පුහුණුවක් කරොත් තමයි අපිට ඇත්තටම ජය ගන්න පුළුවන් වෙන ජීවිතේ. හරි? එහෙනම් තමන්ගේ හිත හදාගැනීමේ වගකීම තමන්ට තියෙනවා. හරි? හොඳයි. අපි අපි මේ මේ chart එකට අද තව පොඩි දෙයක් එකතු කරගන්නයි යන්නේ. අලුත් දෙයක් එකතු කරගන්නයි යන්නේ. ඒ තමයි මම ওই ටික හැමදාම කියලා ඉන්නේ අපේ දරුවන්ට නැවත නැවත මේ ටික ඇහෙන්න ඕනේ මේක නිවැරදි වෙන්න ඕනේ හින්දා මම ওই ටික කියන්නේ කාලේ කොච්චර ගියත් අපිට කවන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ හැටි එහෙම තමයි. එකම දේ නැවත නැවත නැවත නැවත අපි කියලා ඒක අපිට ඕනේ එකවර කරුණු ගොඩක් නෙවෙයි එකක් හරි ක්‍රියාත්මක කරවන්න. ඉතින් අද අලුත් දෙයක් අපි එකතු කරගන්න අලුත් දෙයක් නෙවෙයි දරුවෝ කරන දෙයක් ඒක හරියට කරවන්න මට උවමනාවක් තියෙනවා. ඒ තමයි හැම කෙනෙක්ම දවසකට දෙසරයක් හෝ අඩුම තරමින් එක සැරයක් වත් තමන්ගේ දෙමව්පියන්ට හරියට වඳින්න ඕනේ. හරිද? හරියට වඳිනවා කියන්නේ මොකක්ද? ළඟට ගිහිල්ලා වඳිනවා කියලා කියලා කකුල් දෙක උඩින් අත තියලා හොඳට දන ගහලා වඳින්න ඕනේ. කකුල් දෙක උඩ තුට්ටක් අත තියාගෙන ඉඳලා නැගිටින්න ඕනේ. හරි? එහෙම කරනකොට ඒක ඇඟ බේර ගන්න කරන එකක් වෙන්න බෑ. ඒක මහා හැඟීමකින් කරන්න ඕනේ. දැන් මේ හැඟීම හදාගන්න විදිහ තමයි මේ කතා කරන්න යන්නේ. හරි? පළවෙනියෙන්ම අපේ සමහර දරුවන්ට අදහසක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම. මාව හැදුවනම් මට යුතුයකම් කරන්න ඕනේ කියලා. හරිද? දරුවෝ තුල එහෙම හැඟීමක් තියෙනවා. එතකොට දෙමව්පියෝ මෙහෙම අහුවොත් මං ඔහෙට එන්න කිව්වද? අද අපි දන්නවා. අපි දන්නවා සංසාර ප්‍රවෘත්ති දන්නවනේ අපේ දරුවෝ දන්නවනේ අපි භව ගානක් නැවත නැවත උපදිනවා කියලා. එතකොට මේ අම්මයි තාත්තයි ළඟට ඒ දෙන්න එන්න කියලා ආරාධනා කරාද? නෑ. නේද? එහෙම එකක් නෑ. හරි. එතකොට කුණු ගොඩක පණුවෙක් ඉපදිනවා වාගේ තමයි ධර්මයේ සඳහන් වෙන විදිහ මම අපේ පුතාලට කියන්නේ වාගේ අපි පෙර කරපු පින්පව් අනුව ඒ අදාළ තැනකට අපිව වැටෙනවා. ඒක තමයි ඇත්ත කතාව. හරිද? එහෙම නැතුව මේ දෙන්න අපිට එන්න කියලා ඔයාම එන්න ඔයාම එන්න කියලා අපිට කතා කරේ නැහැ. ඇයි ඔහේ ආවේ කියලා ඇහුවා නම් එහෙනම් මම දෙමාපිය අපි කියනවා නම් දරුවන්ට මේ දරුවන්ට අපි කියනවා දෙමාපියන්ට මොකටද මාව හැදේ? හැදුවා නම් දැන් යුතුයකම් ටික කරනවා. ඒකෝ දෙමාපිය අනිත් පැත්තට කිව්වොත් එහෙනම් අපි ඔහෙට එන්න කිව්වද? මොකටද ඔහේ ආවේ? කිව්වා නම් කට උත්තර නැහැ. ඒකින්ද එහෙම එකක් නැහැ. අපේ පරණ පින පවට හරිද අපි මේ නේද පවට හෝ පිනට එතන කරපු පින්පව් අනුව අපි මෙතන වැටෙනවා. වැටුණාට පස්සේ අපි හරිය අසරණයි. හරි දැකලා ඇති අපේ දුවල පුතාලා චූටි නංගිලා මල්ලිලා නේද? ඊටාම චූටි අය ඉපදිච්ච ගමන් වගේ අය දැකලා ඇති. මාසිකින් ඉන්න අය දැකලා ඇති, දෙකකින් ඉන්න අය දැකලා ඇති. හරිම අසරණයි. ඇයි? කොන්දවත් හොල්ලගන්න බෑ. හැරෙන්න බෑ. හරිද? පෙරලෙන්න බෑ. බඩගින්න නම් බඩගිනි කියලා කියාගන්න බෑ. සීතල නම් සීතලයි කියලා කියාගන්න බෑ. කතා කරගන්න බෑ. මුන්නවත් කරගන්න. ඒතර අපිත් එහෙම තමයි හිටියේ. අන්න එහෙම අපේ අපේ පෙර පව් හින්දා පින් පව් දෙක හින්දා අපි ඒ වගේ වෙලා ඉපදෙලා අසරණ තත්ත්වයට වැටුනහම දන්නවද අම්මයි තාත්තයි දෙන්නා නිදියන්නේ ඒකත් නිදියන්න අවස්ථාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපි කුසට ආවා කියලා දැනගත්ත දවසේ ඉඳලා ඔය දෙන්න පුදුම මහන්සියක් වෙනවා. ඒ ආරක්ෂා කරගන්න. ඒ දෙන්න ඉන්නේ සුලංගනා ලෝකයක වගේ. හරිද? අනේ කියලා ඉවර වෙලා හරි පරිස්සමෙන් කෑම බීම වලින් පරිස්සම් වෙලා සිල්වන්ත වෙලා හ්ම් හරියට පරිස්සම් වෙලා තමයි අපිව මේ ආරක්ෂා කරන්නේ මව කුසට ආපු දවසේ ඉඳලා. එහෙම කරලා ඊට පස්සේ ඉපදුනාට පස්සේ නම් එයාලා නොකා නොබී හ්ම් තාත්තා වෙනදටත් වැඩිය වැඩ කරනවා වෙනදටත් වැඩිය හම්බ කරනවා අම්මා වෙනදටත් වැඩිය පරිස්සම් වෙනවා. ඒකල එයාලා කන්නේ බොන්නේ නැතුව තමයි අපිට කන්න බොන්න දීලා අනිත් එක රෑ එළිය වෙනකන් චුට්ටක් හරි සද්දයක් වේද කූඹියෙක් හරි කයිද කියලා හ්ම් පුදුම පරිස්සමකින් තමයි ආරක්ෂා කරගන්නේ. අසනීපයක් වුණොත් හරියට අඬලා වැළපිලා එහෙම තමයි ඒ ඔක්කොම කරන්නේ. ඉතින් අනිත් කළ හැකි සියලු දේ කරනවා. ඉඩම් කඩම් හරි විකුණලා හ්ම් තියෙන ඔක්කොම නැති කරගෙන හරි මේ ඔක්කොම කරනවා. ඉතින් එහෙම කරලා තමයි ඊළඟට නහය අදා ඉන්න නහය අත ගාලා අත ගාලා හදනවා, අත් අදා ඉන්න අත් හදනවා, ඊළඟට අපිව කොහෙද මුකුත් මුකුත් කරගන්න බෑ බත් ටිකක් කන්න දන්නේ නැහැ අඩුම ගානේ පැසිකිලි කැසිකිලි වෙන්නේ ඇඳේමයි නේද ඒවා ඔක්කොම පිරිසිදු කරලා කැතකුණු අත ගාලා ඔක්කොම කරලා කොහොම හරි මොන්ටිසෝරි යන ගාන්න හදාගන්න හරි ඒ ඒ වෙනකන් විඳින දුක් ටික අපේ දරුවෝ පොඩ්ඩක් මතක් කරගන්න මතක් කරලා බලන්න අපේ දරුවන්ට තේරෙනවා ඒ වෙනකන් විඳින දුක් තොගේ අම්මයි තාත්තයි ඊළඟට පාසල් යන්න මොන්ඩිසෝරි යන්න තියෙන ඒ එතන ඉඳන් පාසල් යන ගමනට සමහර වෙලාවට එයාලා සමහර වෙලාවට අඩුපාඩු සහිතයි. නමුත් අපිට කවදාකවත් මේ අඩුපාඩුවක් පෙන්වන්නේ නැහැ. කවමදාකවත් අඩුපාඩුවක් පෙන්වන්නේ නැහැ. ලොකු පීඩනයක් තියෙන ලොකු ප්‍රශ්න සමහර විට කාර්යාලයේ ප්‍රශ්න තියෙනවා සමහර විට ඥාතීන්ගේ ප්‍රශ්න තියෙනවා සමහර විට වෙනත් දේවල් තියෙනවා ඒ හැම දෙයක්ම තිබ්බට අපිට ඔබ මොකක්වත් පෙන්වන්නේ නැහැ මල් වගේ තමයි නේද ලෑස්ති කරලා ඉතා සෞම්‍යව තියලා තමයි සකස් කරන්නේ ඉතින් එහෙම කරලත් අර නේද කොණ්ඩ කරල් දෙකට උතල ගොතලා නැත්තම් ඔළුව පුතෙක් ගෙනන් ඔළුව පීරලා ඔළුව අත ගාලා ලස්සනට අඳලා ඔක්කොම කරලා මොකද කරන්නේ අහන්න බලාගෙන ඉන්නවා නේද? පාසලේ ගේට්ටුව ළඟටමත් එක්කන් ගිහලා බෑග් එකත් උස්සන් ගිහිල්ලා වත්තර එකත් උස්සන් ගිහිල්ලා ගේට්ටුව ළඟට ගිහිල්ලා අපේ දරුවෝ පාසල ඇතුළට යනකම් ගේට්ටුව ළඟට බලාගෙන ඉන්නවා. නොපෙනෙනකම් බලාගෙන ඉන්නවා. හරි. දන්නවද ඇයි කියලා? මට රජ වෙන්න බැරි වෙච්ච ලෝකේ මගේ කොල්ලා රජ වෙන්න ඕනේ. මගේ කෙල්ල රජින වෙන්න ඕනේ. මට යන්න බැරි වෙච්ච තැනට මෙයාලා කොහොම හරි යවන්න ඕනේ කියලා මොන දේ තිබුණත් ඒ කට්ටිය තද බල අදිෂ්ඨානයකින් තමයි ලොකු හැඟීමකින් තමයි ඔක්කොම ටික කරලා දෙන්නේ. ඒක අපිට කරන ලොකුම උදව්වක් ඒ කරන්නේ. අපිට තනියම මොකුත් කරගන්න බැරුව ඉන්නේ. එහෙම ඉන්න කෙනාට ඒ උදව්වක් කරන්නේ. ඒ උදව්වට කෙරෙහිගුණ දැක්වීමක් විදිහට දෙමාපිය අපේ යමෙන් බලාපොරොත්තු වෙනවා. අපිට ඒ කරන උදව්වට අනිත් පැත්තට උදව්වක් බලාපොරොත්තු වෙන මොකද්ද ඒ? අපි හොඳින් ඉගෙන ගනියි කියලා විතරයි. අපි හොඳින් ඉඳී කියලා විතරයි. එයාලා ඕන දුකක් විඳින්න ලෑස්ති. ඕනම දුකක් විඳින්න ලෑස්ති අපි හොඳින් තියන්න. එහෙමයි අපි එහෙම ඒක අපි හිතන්න ඕනේ. අපිට වරදින තැන් තියෙනවා. අපි හරි පඬිත වෙනවනේ වෙලාවකට. හ්ම් අපිට දෙමව්පියන්ට වැඩි වෙලාවට යාළුවෝ ලොකු වෙනවා. කියනවා ඒ සමහර හොඳ යාළුවන්ට කොහොමත් අපේ දුවේ පුතේ දෙමව්පියන්ගේ ආශිර්වාදය තියෙනවා. හිතට එකඟව හිතලා බලන්න. Tamanට ඉන්නේ ඉතා හොඳ යාළුවෙක් නම් නරක කිසි දෙයක් කරන්නේ නැත්තම් මං අර කියුව මට යාළුවෙක් හිටියා කියලා. පුදුම විදිහට අපේ දෙමව්පියෝ මේ යාළුවට ආදරය කරේ. හරි මට වැඩි ආදරේ යාළුවට. ඉතින් ඒතර මටත් ඒක හරි සන්තෝෂයක්. ඇයි? එයා හොඳයි කියලා දන්න හින්දා. දෙමව්පියෝ කවදාකවත් දරුවන්ට වැරද්දක් කරන්නේ නැහැ. හරි. ඒකින්ද අපි එහෙම නරක විදිහට පොඩ්ඩක්වත් හිතන්න හොඳ නැහැ. ඒ ඒ අයට ගහලා කන්න ඕනේ පූජනීය විදිහට. පසුගිය අලුත් අවුරුද්ද ආරම්භ බලන්න පොඩ්ඩක් අපේ දුවලා පුතාලාට තෑගි මේ ඇඳුම් අලුත් ඇඳුම් හැම දෙයක්ම අරගෙන දුන්නා ටිකක් හැල්ලා බලන්න අම්මයි තාත්තයි ගත්තද කියලා පොඩ්ඩක් හුඟක් වෙලාවට අරගෙන නැහැ ඇහුවොත් කියන්නේ අයියෝ මට ගොඩක් තියෙනවා තේරුම්න්නේ නැහැ කියලා. ඒ බොහෝ ඒ හුඟක් වෙලාවට ඒක නිකන් ඇත්තටම එහෙම ගන්න උමනාව තියෙද්දි දැන් නැත්නම් දරුවන්ට අඩුපාඩුවක් වෙයි කියලා. ගෙදර එනකොට මොනවාරි හොඳ කෑමක් තිබ්බා කියලා හිතන් ඉස්කෝලේ යන්න ආවිල්ලා එනකොට ඔන්න අම්මා හරි තාත්තා හරි අපිට මේ කෑම දෙනවා. දුන්නාම අපි අහනවා අම්මා කෑවද? අද අපි තුන් හතර දෙනෙක් ඉන්නවා කියනකොට අක්කලා මල්ලිලා නංගිලා ඉන්නවා කියලා හිතන්න. හුඟක් වෙලාවට අපි අහනවා අම්මේ තාත්තේ කෑවද කියලා. හුඟක් වෙලාවට කියනවා ඔව් කෑව ඔයාලා කන්නෝ කියලා. හරියට හොයලා බලන්න. අපිට මදි නම් එයාලා කාලා නැහැ. රසවත් කෑමක් හම්බුනහම නොකානු බී තමයි දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. අපිට ලෝකේ මම අර කලින් කිව්වා තව ලොකු වෙනකොට අපේ දුවලා පුතලාට තේරෙයි. හරියට කුහක මිනිස්සු, ඊර්ෂ්‍යාකාර මිනිස්සු, වෛරී මිනිස්සු, අවස්ථාවාදී මිනිස්සු. ඒකට අපෙන් හරියට ප්‍රයෝජන අරගෙන අපි අමාරු දානවා. සමහරවිට මුළු ලෝකෙම මිනිස්සු අපිට නිග්‍රහ කරන්න පටන් ගන්නවා. ඒ වටේ පිටේ ඉන්නකෝ අපිට මොන හරි වරදිනවා සමහර වෙලාවට. එහෙම වැරදිච්ච වෙලාවට මොන හරි දෙයක් හොඳින් කරන්න ගිහලා වැරදිලා හැමෝම නිඳා කරන වෙලාවට දොර ඇරලා තියෙන එකම ගෙදරක විතරයි. කොහෙද? තමන්ගේ අම්මගේ තාත්තගේ ගෙදර විතරයි. මම මෙහෙම චීවරේ ඉඳගෙන මම මේක කියනවා. මේ චීවරේ ඉඳගෙන බණ කියන මට දැනিলা තියෙන දැන් මම මේ කියන්නේ. ආදිසියාවත් මොන හරි කාරණාවක් උඩ මම මේ චීවරය වෙනස් කරලා ගිහි වුණා කියන්නේ. හරි. අද මට කොච්චර කොච්චරනම් මිනිස්සු මෙහෙම ඉන්නකොට කොච්චරනම් ගෞරව කරනවද කොච්චරනම් මෛත්‍රී කරනවද අපි ඕන දෙයක් හාමුදුර වෙනුවෙන් කරනවා කියලා කියනවා. හැබැයි මම මේක අතහැරලා කල්සමකුයි ෂර්ට් එකක් විඳගෙන පාර ගිය සදිස්සේ කට්ටිය මොනවා කියලා? අච්චර බණ කිව්වා. මිනිහා අන්න යනවා. නේද? අන්න අර මනුස්සයා අන්න අර පහින් ඇවිදගෙන යනවා. යانے යන තැන මොකද්ද කරන්නේ? බානිනවා. නේද? නින්දා කරනවා. කොහොමද ඉතින් මං ඇවිදගෙන ඇවිදගෙන අපේ ගෙදරට ගියොත්? අම්මේ තාත්තා මොනව කරයිද? එන්න පුතේ ඇතුළට මොනව කරන්නද? එන විදිහකට මූණ දෙමු නේද? එතන විතරයි දොර ඇරෙන්නේ. ලෝකය නිඳා කරනකොට ලෝකය අපහාස කරනකොට ලෝකය වරද්දනකොට අපිට තමන්ගේ නිවසේ තමන්ගේ දෙමව්පියන්ට විතරයි ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තේ තියෙනවා එතන මොනවද අපි වෙනුවෙන් තියෙන මෛත්‍රියක් ඒ කියන්නේ අපේ කවදාක්වත් මේ මිත්‍රත්වය නැති වෙන්නේ නැහැ. අපි වෙනුවෙන් තියෙන කරුණාවක් ඒ කියන්නේ අපේ අපි දුකටපත් වෙනවට මොහොතක්වත් දෙමාපියෝ කැමති නැහැ. අපි වෙනුවෙන් තියෙන මුදිතාවක් ඒ කියන්නේ අපේ දියුණුවේදී වැඩියෙන්ම සතුට වෙන්නේ. අපේ දියුණුවේදී වැඩියෙන්ම සතුට වෙන්නේ දෙමාපියෝ. එහෙනම් මුදිතාවක් උපේක්ෂාවක් මොන දේ තිබ්බත් එකම හැඟීමකින් කටයුතු කරන සිත් පහළ වෙන්නේ දෙමපියන්ට. ඒකෙන්ද ඒකින්දයි අපිට පුංචි කාලේ ඉඳන් නේ ලොකු වුණාට පස්සෙත් මොන හරි එකක් වෙනකොටම කියවෙන්නේ මොන නමද? අම්මේ කියලා කියවෙන්නේ. නේද? අම්මා කියලා කියවෙන්නේ. ඒකින්ද මේ ගුණය රකින්න ඕනේ. මෙන්න මේ ගුණයෙන් ලබාගත යුතු ආශිර්වාදය අපේ දරුවෝ ගන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? ඊටාම කීකරු කවදාක්වත් දෙමාපියෝ දෙන්නා කෙරෙහි රවල බලන්න එපා. සමහර දරුවෝ ඉන්න අතක් උසන අය. හරි. ඒ තියෙන ඒ වෙහෙස වෙච්ච වෙහෙසිල්ල පුංචි කාලේ ඉඳලා දරුවෙක්ව නිර්මාණය කරන්න වෙහෙසිච්ච වෙහෙසිල්ල කොච්චරද කියනවනම් බුදුහාමුදුරු දේශනා කරනවා පෙව්ව කිරිවල තාත්තා හැලපු දහඩිවල ණය ගෙවන්න කවදා හරි ලොකු වෙලා ඒ දෙන්නව ධර්මානුකූල කරලා ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරවවුවොත් තමයි ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමය කියලා. ඒකෙන්ද අපේ පුතාලාට ලොකු වෙනකොට තේරෙයි මේ සමාජය කොච්චර කුහකද මේ සමාජය කොච්චර කපටිද මේ සමාජය අපෙන් කොච්චර වැඩ ගන්න බලනවද අපිව අපේට තියලා අපිට ආදරය හරි කරලා අනිත් පැත්තට තමන්ගේ වැටි කරගන්න බලන ගතිය කොච්චරද කියලා තේරෙවි. ඉතින් ඒ වෙලාවට ඉතුරු වෙන්නේ අපි දිහා බලාගෙන ඉන්නේ දෙමාපියෝ විතරයි. හැම වෙලෙම. ඒකයි gedara budun amma කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන මෛත්‍රිය කරුණාව දෙමව්පියන්ට දෙමව්පියන්ට අපි කෙරෙහි තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය සමාන කරනවා කියන එක නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මුළු ලෝකෙටම වර්ධනය කරන එක මෛත්‍රී භාවනාව කරලා වර්ධනය කරන එක. දෙමව්පියෝ ළඟ ඒක තියෙනවා අපිට. විශේෂයෙන් අපිට තියෙනවා. ඒකද ඒ දරුවන්ටයි මහා බ්‍රහ්ම වෙන්නේ කියලා සඳහන් කරේ. එහෙම නැතුව ලෝකෙටම මහා බ්‍රහ්ම වෙනවා කියලා නෙවෙයි. මට සාපේක්ෂව මට ඉන්න මහා බ්‍රහ්මය තමයි අම්මයි තාත්තයි ජීවමාන. හරි? ජීවමානව ඉන්න මහා බ්‍රහ්මය තමයි අම්මයි තාත්තයි දෙන්න. මොකද ඒ කියන්නේ මගේ පිහිටට සරණට ඉන්නේ. එතකොට දෙමාපියෝ නැති වෙච්ච අපේ ලොකු අය ඉන්නවා නේද? තමගේ දෙමාපියෝ අහිමි වෙච්ච අය. එතකොට ඒ අයට තේරෙනවා පරණලක් හදලා වගේ හරි අම්මයි තාත්තයි ඉන්න කාලේ තිබ්බ හිතේ තිබ්බ හයිය එකපාරටම ලෝකේ අසරණ වුණා වගේ දැනෙනවා. තමන්ගේ දෙමාපියෝ නැති වෙනකොට ඒක හින්දා අනිත්‍යය තමයි මේ ලෝකේ කවදා හරි නැති වෙනවා තමයි නේද? නමුත් හැබැයි ඒ දෙන්නගෙන් ලබා ගන්න පුළුවන් ආශිර්වාදය ලබා ගන්න නම් අපේ දරුවෝ පුළුවන් තරම් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. මේක නීතියක් නෙමෙයි. හොඳට හිතන්න ඕන මං වෙනුවෙන් ඉන්නේ මෙච්චරයි. නින්දා කරොත් බැන්නොත් බොහෝ විට ඊළඟ භවයන් වල නේද? කට හිඳන් අද ගන්න පටන් ගන්නවා. ඒකුත් විකාර වෙලා උපදින්න පටන් ගන්නවා. ගොළු වෙලා උපදින්න හේතු වෙනවා දෙමාපියන්ට බැනීම. සමහර ළමයි ඉන්නවා ගහනවා. දෙමාපියන්ට අතෝෂණා ඉන්නවා. මේ පොඩි ළමයි ඉන්නවා. හරිද? එතකොට එයාගේ අතපය කොර වෙන්න හේතු වෙනවා. හ්ම් සංසාර ජීවිතයේ අතපය නැතිව උපදින්න හේතු වෙනවා. හ්ම් ඉතින් ඒකෙන්ද ඒ තරම්ම ප්‍රබලයි දෙමව්පියෝ කියන්නේ පූජනීය වස්තු විදිහට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඇත්තටම දෙමව්පියෝ ළඟට යම් දෙයක් කෑමක් හරි ගිහින් දෙනවා නම් ඒක පූජාවක් විදිහට කරන්න පිළිය යුත්තේක් විදිහටයි සඳහන් කරේ. ඉතින් ඒකින්ද අපිට සමහර විට අපේ දරුවනේ අපි ඔය මේ ඩිජිටල් තාක්ෂණයේ වැඩ ගොඩක් දන්නවා අපි. අපේ අපේ දෙමාපියෝ සමහරට SMS එකක්වත් යවා ගන්න දන්නේ නැහැ. අපි හිතනවා නම් අපි ගොඩාක් දේවල් දන්නවා මෙයාලා මොකවත් දන්නේ නැහැ කියලා. එතන අපිට ගොඩාක් වරදිනවා. හරි එයාලගේ ශේත්‍රය එයාලා හොඳට දන්නවා. අපිට තේරෙයි අපිත් කවදා හරි ලොකු වෙච්ච දවසක තව අලුත් තාක්ෂණයක් අපේ පොඩි අයට තියෙනවා. එදාට අපි ඒක දන්නේ නැහැ. එහෙනම් මේ මේ දැනුම කියන්නේ මොනවා හරි එකක් දන්න එක නෙවෙයි. කම්පියුටර් පාවිච්චි කරන කී දෙනෙක් දන්නවද මේ ලෝකේ? නේද? එතකොට ෆෝන් එකක් පාවිච්චි කරන කී දෙනෙක් දන්නවද මේ ලෝකේ? මගේ දෙමාපියෝ ඊට වඩා ගොඩක් දේවල් දන්න අය. ඒ එයා තමයි මාව නිර්මාණය කරන්නේ. ඒක ලොකු හැඟීමක් අපි ඇති කරගන්න ඕන දෙමාපියෝ ගැන. ඒ කරලා ඊටාම කීකරු දෙමාපියන්ගේ හිත සතුටු වෙන විදිහටම හැම වෙලේම කරුණාවෙන් මෛත්‍රියෙන් දෙමාපියන් කෙරේ ඉන්න ඕනේ. එහෙම ඉඳලා මොකද කරන්න ඕනේ? හරීම කීකරුව ඉන්න ළමයා හවසට හරි උදේට හරි එක සැරයක් ගිහිල්ලා අන්න අර කකුල් දෙක අල්ලලා පොඩ්ඩක් කකුල් දෙක ස්පර්ශ කරලා හත් දෙකෙන් චුට්ටක් තියාගෙන ඉඳලා ඔළුව බිම තියලා වඳින්න ඕනේ. අන්න එතකොට අම්මගේ තාත්තගේ හිතෙන් ඇති වෙන කරන්ට් එකක් වැදුනා වගේ ලොකු ආශිර්වාදයක් මේ ළමයාට එනවා. හරිද? අපේ දුවලට පුතාලට ලොකු ආශිර්වාදයක් එනවා. හරිද? අනේ මගේ මගේ දරුවා කියලා ලොකු ආශිර්වාදයක් ඇති වෙනවා. අන්න ඒ ආශිර්වාදය තමයි ජීවිතේ ජීවත් කරවන්න හම්බෙන ලොකුම ආශිර්වාදය. බුදුන් දෙවනි කොට සඟුන් දෙවෙනි කොට දහම් දෙවෙනි කොට අපිට ලැබෙන ලොකුම ආශිර්වාදය ලැබෙන්නේ ලොකුම පිහිට ආරක්ෂාව ලැබෙන්නේ ලොකුම සරණ ලැබෙන්නේ දෙමව්පියන්ගේ විතරයි. ඒ ගැන අපි ලොකු අවධානයක් යොමු කරන ඒ ආශිර්වාදය අරගෙන අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මේ විදිහට නිවැරදිව දෙමව්පියන් වැන්දද නේද? සමහර කට්ටිය ගාතාව කියලා වඳිනවා ගාතාවේ තේරුම හරියට දන්නේ නැහැ. තේරුම නැතත් හැඟීමක් නැහැ. ඔන්න අම්මේ මං වැන්දා ඔන්න මං ගියා කියලා කියනවා. හරිද? සමහරවල් වොෂ්රූම් එකේ අම්මා ඉන්නේ. හරිද? එතකොට ඒ උදේට නම් ඉතින් එහෙම හරි කමන්නේ කියන්නකො උදේට නම් දැන් පරක් වෙලා කියන්නකො. ඒ ඔක්කොම අයින් කරලා බුද්ධ වන්දනාව කරලා ඉවර වෙලා ඇවිල්ලා හරිද? අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අර මං කිව්ව විදිහට වඳින්න. තාත්තා ඉන්නේ සතියකට සැරයක් නම් තාත්තා මතක් කරලා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ වඳින්න ඕනේ. හරිද? අම්මයි තාත්තයි දෙන්න ගෙන් ඈත් වෙලා බෝඩිමක නම් ඉන්නේ නේද? බුද්ධ වන්දනාව කරලා ඒ වෙරලා බුද්ධ වන්දනාව කරපු තැන අම්මයි තාත්තයි සිහි කරලා වඳින්න ඕනේ. දෙමව්පියෝ නැත්තම් ඒත් බුද්ධ වන්දනාව කරලා ඉවරලා තමගේ දෙමව්පියෝ සිහි කරලා වඳින්න ඕනේ. ඒ ආශිර්වාදය ලැබෙනවා කියන විශ්වාසය තියාගන්න ඕනේ. හරි? ඉතින් මේ විදිහට අපි දෙමව්පියෝ දෙන්නා නිබඳව සිහිපත් කරමින් කටයුතු කරොත් අපිට කවදාකවත් වරදින්නේ වරදින්නේ නැහැ. ඒ දෙන්නට අකීකරු වෙන සිත් පහළ වෙන්නේ නැහැ. හරිද? දන්නවද? මහා කේද වාචකයක් වෙච්ච එකක් මම කියන්නම්. ඒක කිව්වට කමක් නැහැ. එක පුතෙක් කොච්චර කැපකිරීමක් මේ අම්මට අම්මලා තාත්තට කරන්න පුළුවන්ද කියලා මම කියන්නේ. කරනවද කියලා මම කියන්නේ. එක පුතෙක් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. හරි? මේ පුතා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මෙයාව පුනරුත්ථාපනය කරගන්න ලොකු වෙහසක් ගන්න උනා. අන්තිමට මේ මේකෙන් පස්සේ මොකද වුනේ? කොහොම හරි අම්මා මේක කරා. හැබැයි වෛද්‍යවරු උපදෙස් දුන්නා මේ භයානක මද්ද්‍රව්‍ය ටික ටික ටික ටික ඇබ්බැහිවීම අඩුකරනද මෙයාට දුම් වැටියක් දවසකට එකක් දෙකක් දෙන්න වෙනවා අර භයානකයෙන් අයින් කරලා ටික ටික අඩු කරන්න ඕනේ කියලා. දැන් මේක කරලා දෙන්න උනේ කාටද? අම්මට. මේ අම්මා හිත දැඩි කරගෙන මාත් එක්ක කතා කරා. හිත දැඩි කරගෙන මේ වැඩේ කරා. කරලා ඉස්සෙල්ලාම දවසකට පහක් විතර පත්තු කරලම දෙනවා. හරිද? ඊට පස්සේ දෙකකට තුනකට අඩු කරලා අන්තිමට අද බොහෝම ලස්සනට ළමයා ජීවත් වෙනවා. හරි කොච්චර කැපකිරීම කරනවද දෙමාපියෝ තමන්ගේ දරුවෝ වෙනුවෙන්. ඉතින් ඒ හැඟීමෙන් කී දෙනෙක් නම් කටයුතු කරනවද ඒකින්ද අපේ දරුවෝ ඉතා දැඩි හැඟීමක් ඇති කරගෙන ඔන්න අපේ chart එකට අලුත් තීරුවක් එනවා. මොකද නිවැරදිවම දෙමව්පියන්ට ඇඳීම. නිකන් ඇඳීම නෙවෙයි. අර අර මං කියන උඩින් උඩින් ඇඳීම නෙවෙයි. නිවැරදිවම දෙමව්පියන්ට වැඳීම කියන එක පුරුදු කරන්න ඕනේ. ඒකෙන්ද ඔන්න අද අරකට තව එකක් එකතු වෙනවා. ආයෙ වැඩි මම ඔකට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය ටික ගැන අපි දිගටම කතා කරමු. වෙනත් දේවල් කතා කරමු. ඔය තීරු ටික පවත්වාගෙන යන්න ඔය තීරු ටික අපි ගැන කතා කරමු. ඔය සටහනේ ටික දවසක් අපේ ජීවිතය එක්තරා හැඩතලයකට සකස් වෙනවා අපේ සංස්කෘතියට අපේ ජාතියට ගැළපෙන විදිහේ දරුවෝ නිර්මාණය වෙනවා ශක්තිමත් දරුවෝ නිර්මාණය වෙනවා ඒකින්ද මේ කටයුත්ත සිද්ධ කරන්න හැම දිනාටම ලොකු අනාගතයක් ලැබේවි ඒ වගේම දෙමාපියන්ට සැනසීම ජීවත් වෙන්න පුළුවන් වේවි ලස්සන රටක් ලස්සන ජාතියක් නිර්මාණය වේවි ඒකින්ද සියලුම දරුවන්ට අපි කියන්නේ අද පටන් මේ කටයුත්ත කරලා බලන්න කොච්චර වෙනසක් වෙනවද ජීවිතේ කියලා හින්දා එහෙම නිවැරදිම කෙනෙක් වෙන්න අපේ දරුවන්ට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති